ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තුන්වෙනි වතාවටත් නැත්නම් ධර්ම දේශනාවේ තුන්වෙනි ධර්ම දේශනාව වශයෙන්ුත් ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන සීලුම දෙනා මේ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං භික්ඛවේ ආර්ය ශාවකෝ ඉති පටි සංචික්ඛති යේච ditta dhammika kama යේච සම්පරායිකා kama යාච ditta dhammika kama සංඥා යාච සම්පරායිකා kama සංඥා යං කිංච රූපං චත්තාරෝ මහා භූතානං චතුන්නං ච මහා භූත රූපන්ති තී ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වටිනා සූත්‍රයක් ආනන්ද සප්පාය සූත්‍රය ඉදිරිපත් කරගෙන ක්‍රමයෙන් මේ කැළඹිලි සහිත කම්පන සහිත දරත සහිත ලෝකයකින් ඒ කම්පන චංචල ධර්තයන්ගෙන් තොර වෙච්ච ස්වභාවයකටපත් වීම පිළිබඳව ක්‍රමික ළඟාවීමක් ඉගෙන ගන්නයි හදා ප්‍රතිපත්තියක් වශයෙන් පුරණ්ඩයි හදන්නේ සාක්ෂාත් කරගන්නයි හදන්නේ මේ සම්බන්ධයෙන් සර්වචන් වහන්සේ උනන්දු වෙන ඇත්තන්ට ප්‍රථමයෙන්ම කාමයාගේ ආදීනව ඒකේ තියෙන මේ අනිත්‍ය ස්වභාවය ඒකෙන් ගැලවීමේ තියෙන ආනිසංශ හොඳට විස්තර කරලා දෙනවා. මේ නොදන්නා කමට නෙවෙයි ඇත්තට මිචින් සර්වඥ සර්වඥාන්සේ ළඟටපත් වෙලා මේ වගේ ආනිච්ච සප්පාය කටයුත්තකට පෙළඹෙන කෙනා ඒ වෙනකොට දන්නවා කාමයාගේ ආදීනව එහෙම වුණත් හිත සකස් කිරීමක් වශයෙන් ඒකට සූදානම් කිරීමක් වශයෙන් කාමයාගේ ආදීනව පෙන්ලා දෙනවා. ඒවා බොහොම වහවහ වෙනස් වෙන සුළුයි. ඒ වගේම දුක පිණිස හිටිනවා. ඒ වගේම යම් Taman දිනු කරන ගුණ චරිතයක් තියෙනවා නම් ඒක පිරිහෙන තත්ත්වයටපත් කරනවා. ඒ නිසා ඒ කාමයන්ගෙන් වෙන්වීම තමයි බුදු කෙනෙක් පහළ වෙලා අපිට දෙන උපදේශي අපිට දෙන අවවාදේ. ඊට පස්සේ ඒ කාම ධර්මයන්ගෙන් කාම සංඥාවන්ගෙන් මෙලෝ වශයෙන් සහ පරලෝ වශයෙන් කාම වස්තු ඒ වගේම කාම සංඥාවල් ඒවයින් ගිවන් කිරීම කරගෙන යනකොට ඒ පුද්ගලයාට හම්බ වෙන්නේ ඉස්සරහට හම්බ වෙන්නේ බාධාවක් විදිහට මේ නීවරණ ධර්ම ටික තමයි. අපි එතකොට කෙලස් පැත්තෙන් ගත්තොත් කාම ලෝකේ ගත කර නැත්තෝ නිතරම පරිඋත්තාන වීතික්කම කෙලෙස් වලින් ආතුර වෙලා සමාජ රීති රීති විතික්‍රමණය කරමින් උල්ලංඝනය කරමින් එකිනෙකා ප්‍රශ්න ඇති කර ගන්නවා. ඒ ඇත්තෝ එහෙම කරන්නේ කාමයාගේ ආධිනව නොදැනීම නිසා. ඉතින් ਸਰවචනාංශේ යහමඟට වැටිච්ච කිනාට ඒ කාමයාගේ ආධිනව පෙන්නලා ඒ කාමය සීලේ මාර්ගේ විතික්‍රම කෙලෙස් දුරුවන් කරගත්තට පස්සේ ඊ ගාව මට්ටම නැත්නම් එන කම්පන චංචල දරත ගති නැති කිරීමේ ප්‍රතිපදාවේ ඊ ගාව මට්ටම වශයෙන් පෙන්වන්නේ මේ පරිඋත්ථාන කෙලෙස්. ඒ පරිඋත්ථාන කෙලෙස් කියන වචනය විස්තර කරනකොට තමයි නැත්නම් පරිඋත්ථාන කෙලෙස් වල විස්තරාර්ථය තමයි නිවර ධර්ම කියලා කියන්නේ. නිවරණ කියලා කියන්නේ නිවන ආවරණය කරන නියානාවරණ නැත්නම් නිවනට පිට ආවරණය කරන ධර්මයි. ආන්නේ විදියට ඒ ධර්ම තේරුම් අරගෙන ඒවා කටයුතු කිරීමේදී මේ සූත්‍රයේදී නීවරණ පෙන්වන්නේ පහක් නීවරණ පහක් තුනකින් නියෝජනය කරනවා අභ්‍යාපාද අභිජ්ජා ව්‍යාපාද තීන විද්‍යාසෙන් ඇයි අතරම උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන දෙක තමයි සාමාන්‍යයෙන් අපි අහලා තියෙන පස් ආකාර පංච නීවරණ ධර්ම. නමුත් මේකේ සාමාන්‍ය දල වශයෙන් තුනක් පෙන්වනවා. ඉතින් ඒ තුන ගෙවන් කිරීම සඳහා කරන ප්‍රයත්නෙට කියන්නේ සමාධි ශික්ෂාව කියලා. සමාධි සමාධි භාවනා කියලා. ඉතින් අපි ඊයේ දවස ගත්තේ මේ ආනාපාන සතිය වගේ අරමුණක් ඉස්සරහින් තියාගෙන යම් කිසි කෙනෙක් සමාධි භාවනා කරනකොට ඒ කෙනාට මුහුණ පාන්න වෙන ප්‍රශ්න ඒ ඒ ප්‍රශ්න එක එකක් තම තමන්ගේ චරිත ලක්ෂණ වල හැටියට එහෙම නැත්නම් තමන්ට මුලිච්ච වෙන ක්‍රමයේ හැටියට ගිවන් කරගෙන යෑමෙන් හිතේ යම් ප්‍රමාණයක පිරිසිදුකමක් නීවරණයෙන් තොර ස්වභාවයක් දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නීවරණයෙන් තොර ස්වභාවයක් මේ ජීවිතයේ මේ මනුෂ්‍ය ලෝකේ ගත කරන්න පුළුවන් කියලා එවන් ආයතනයක් එවැනි චිත්ත tattවයක් නැවත නැවත දිනු පවුණු කිරීමට කටයුතු කරන කෙනාට කියනවා භාවනා කරන කෙනයි කියලා. නැවතත් මේ වචනේ කියනවා නම් ඉස්ලාම් වතාවට මේ කාමයන්ගෙන් වෙන් වෙච්ච, නීවරණයන්ගෙන් වෙන් වෙච්ච ලෝකයක් නැත්නම් චිත්ත tattයක් එහෙම නැත්නම් විඥාන tattයක් හඳුනා ගන්න වෙලාවට කියන එකට ආශේවනය කියලා ඉස්ලාම ඇසුරු කරන වෙලාව. ඒකට කියනවා ආශේවන ප්‍රත්‍ය කියලා. ඊට පස්සේ ඒ ආශේවනය කරපු ඒ දේ තමන් යම් යම් කාරණෝ කාරණා එකලස් වීමෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ එකලස නැවත නැවත කිරීමෙන් ඒ නිවර්ණතෝ තත්ත්වයට නැවත යන්න පුළුවන්. ඒ දේ සඳහා මම අපකප්ප වෙලා වාසය කරනවා කියලා කරන ප්‍රයත්නෙ කියනවා භාවනාව කියලා. ඉතින් කියනවා භාවනා ප්‍රත්‍ය කියලා. ආශීවන ප්‍රත්‍ය ඊගාට භාවිත භාවනා ප්‍රත්‍ය. ඒ භාවනා ප්‍රත්‍ය කරනකොට එයා සහතිකයක් අරගන්නවා. වරින් වර මට නීවරණ පහර දෙනවා. ඒ වුණාට වරින් වර නීවරණ නැත්තත් උලටත් යනවා. ඒ නිසා නීවරණ පහර දුන්නට <clears throat> මම නීවරණයන්ගෙන් නැති தත්වෙට අභෞවිය වෙන්නේ නැහැ. ඒ අර එකලස නැති වෙනකොට නීවරණ පහර දෙනවා. හිත කාමයන් දිහාට ඇදෙනවා. එකලස එනකොට නීවරණ දුර්වල වෙනවා. කාමයන් අයින් වෙනවා. නීවරණ ධර්ම අයින් වෙනවා. කියලා මේ தત્ත්වය මට වරින් වර හරි ගන්න පුළුවන් කියලා ඒ සඳහාම අපකප්ප වෙලා ඒ සඳහාම අනෙකුත් රුචර්ජුකම් පාවා දීලා කටයුතු කරන කියනවා බහුලීගත කරනවා කිය. ඉතින් අපි ඊයේ ධර්ම දේශනාවේදී මතු කරගත්තේ කෙනෙක් මේ භාවනා කෘත්‍ය කරනකොට නැත්නම් නීවරණ තත්ත්වයට යන්න පුළුවන් කියන පිටි විශ්වාසය ඇතුව භාවනා කරනකොට මේ ආනාපාන සතිය විතරක් ගත්තත් নানা ආකාර දේවල් වලින් හරස් කැපිලි වෙනවා. ඒ හරස් කැපිලි වලින් ගෙවම් කරාට පස්සේ ඒ කෙනා තුළ අරමුණත් මූණට මූණ දාලා ඉන්න පුළුවන්. නැත්නම් මේ නීවරණයන්ගෙන් තොර தત્ත්වයේ මට විනාඩි 10ක් 15ක් 20ක් 30ක් කියලා දිගට ඉන්න පුළුවන් ගතියක් එනවා. අන්න එතෙන් ආවට පස්සේ ඒ අපි මෙහෙම කියමු. කොහමද නීවරණයෙන් තොර తত্ত্বය විනාඩියක් දෙකක් යනකොට ඒකේ සීලාරයක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. ලොකු ඉස්පාසුවක් තියෙනවා. නමුත් එයා ඒක විනාඩි 10, 15, 20, 30 කරගෙන කරගෙන යනකොට ඒකිට ඉස්සලා ඉස්සලා තිබිච්ච සිලිලාරේ ඉස්සලා ඉස්සලා තිබිච්ච ඒ ආස්වාදේ ඉස්සලා ඉස්සලා තිබුණු ඒකේ මේ විවේක ගතිය ගාකල් ඉන්නකොට විනාඩි 30 40 50 පෙන්නට පස්සේ නැති වෙන ගතියක් එනවා. ඉතින් ඒ විදියට කරගෙන කරගෙන යනකොට මේ නිවර්ණ තත්‍ර යනකොටම හරීම සුන්දරයි, හරීම ආකර්ෂණීයයි, හරීම මේ අයස්කාන්තයි. සිලිලාරයක් තියෙනවා. ඒකම ඉන්නකොට ඉන්නකොට එක එක ආකාරයෙන් ඒකට මේ අර තිබිච්ච එකලස තිබිච්ච සංහිඳියාව තිබිච්ච ආකර්ෂණ ශක්තිය අඩු වෙනවා. ඒ අඩු වෙනකොට ආයෙත් අර ඉන්ජන අර ධරත අර ස්පන්දන වගේ Tamanට තේරෙන පටන් ගන්නවා අර තිබුණු සුමුදු සුමට ගාවේ නැති වෙලා ටිකක් කරදර වෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ යාට ඉදිරියට කළ යුතු භාවනාවට දැන් ඉතින් කරුණු කාරණා එළඹිලා තියෙනවා. අන්නේ එළඹිච්ච ස්වરૂපය ਸਰවචනාංශේ පෙන්නන්නේ යේච ditta dhammika kama යේච සම්පරායිකා kama යේච ditta dhammika යාච ditta dhammika kama සංඥා යාච සම්පරායිකා kama සංඥා ඒ වාගේම යං කිංචි රූපං චත්තාරෝච මහා භූතාණං චතුන්නම් මහා භූතාණං රූපං කියලා ඒ විවේකයේ ටික වේලාවක් ඉන්නකොට අර නැති කරපු, ගෙවම් කරපු කාම සංඥාවන්ගෙන් පුංචි පුංචි හේවණලි එන්න පටන් ගන්නවා. ඒ වගේම අර ආනාපාන සතිය උනත් ගෙවම් කරපු ගෙවම් කරපු ආනාපාන සතියේ හොල්මන් විනාඩි 30 40 50 ඉන්නකොට එන්න පටන් අරගන්න. එතකොට ඒකේනා ගත්තොත් අදිෂ්ඨානයක් නැත්තම් කනුවරින් කල්පනා කරොත් මේකෙම ඒ ඇති කරගත්ත එකලාසෙම ටිකක් වෙලා ඉන්නකොට ඒ ගෙවම් කරපු යටපත් කරගත්ත කාමේ සහ කාම සංඥාවන් සහ රූපයේ හොල්මන් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකට බය වෙන්නේ නැතුව, ඒක වැරද්දක් කියලා හිතන්නේ නැතුව ඒක දඬුවමක් කියලා හිතන්නේ නැතුව මේ මතුවෙච්ච ඒ ලාවට සුමුදුවට ඈතින් මතුවෙන ඒ කාමයේ සහ කාම සංඥා කාම ධිට ධම්මික පරාසම්පරායික කාමයේ සහ කාම සංඥාවල් වගේ මේ රූපේ හේවණලි ටික ප්‍රතික්‍රියා නොකරන විදිහේ තැම්පත් මනසකින් නැවත බලන්න හිටියොත් කලබල වෙන්නේ නැතුව මේක මගේ වැරද්දක් මේක මට කරපු දඬුවමක් මේක මගේ මේ අකුසලයක හේතුවක් නැත්නම් සීලේ කැඩීමක හේතුවක් කියලා හිතන්නේ නැතුව සම ඒ සමාධි tattර යනකොටම විවිකයක් තියෙනවා. නමුත් ඒකේ ටික වේලාවක් ඉන්නකොට එමෙහිට එමෙහිට අර දුරුවන් වෙච්ච tattර නැවතපත් වෙනවා කියන එක දැනගත්තොත් ඒ මත්තම විශ්වාසයෙන් යුක්තව භාවනා කළොත් ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා මේ ඔක්කොම මේ හතර මහා භූතයන්ගේ සහ ඒ වගේ උපාදාරෝපෝල හොල්මන් කියලා. වෙන විදිහකට කියනවා නම් ඉස්සල්ලා පෙනුනේ යෝගාවචරයට මේ කන කහනවා, නහය දඟලනවා, අත ගැස්සෙනවා ආදී වශයෙන් මේ කයට සම්බන්ධ වෙච්ච ප්‍රඥප්තියට සම්බන්ධ වෙච්ච කම්පන චංචල උණුසුම් සිචිල් ගති තේරෙනවා. නමුත් අර එක සැරයක් ඒක යටපත් කරගෙන ඇති වෙච්ච විවේකයේ ගොඩක් වෙලා ඉන්නකොට නැවතත් ඒකේ හැව නැල්ලක් නැත්නම් ඒකේ නිකම් හැව ඇතියා වගේ ලාවට මතු වෙනකොට ඒකේ පේන්න තියෙන රූපයන්ගේ භාව ලක්ෂණ විතරයි ඒක මේ ඇඟේ අසවල් තන වෙනවද කොටිම්ම කියනවනම් ඒ රූපයන් ප්‍රකාශ භාවයටපත් වෙන්නේ පිළිඹිබු වෙන්නේ ඇතුළතද පිටතද කියා ගන්න බැරි තරමට ඒ රූපයන්ගේ කම්පන චංචල තේරෙන පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය දන්නවනම් ඉස්සරනම් අත හෙල්ලනකොට කට හෙල්ලනකොට නාය හෙල්ලනකොට මේක හෙලවිල්ලක් බව දන්නවා. රූපයට කයට සම්බන්ධ කළා කියන්න පුළුවන්. දැන් මේ කියන වෙලාව වෙනකොට අර වගේ ඒකේ හේවණල්ලක් දැනෙනවා කම්පන වෙනවා චංචල වෙනවා උණුසුමක් තියෙනවා සීතලක් වෙනවා ඒක මේ ඇඟ ඇතුළේද පිටද කියලා කියා ගන්නත් බෑ. එහෙම නැත්නම් ඒ වෙන කම්පනත් එක්ක අර ශරීරයේ අපි දන්න සම්මුති වශයෙන් කියන දෙතිස් කුණප සම්බන්ධයක් නැහැ. හුදු කම්පනයක් පේනවා. හුදු චංචල බවක් පේනවා. හුදු කුණුසුමක් පේනවා. හුදු සීතල බුබුලු දැනෙන්න පටන් ගන්නවා. හුදු පිටු කරන බවක් පේනවා. හුදු වැగిරෙන බවක් පේනවා. එතකොට මේ දේ ඒ ඒ පේන මහා භූතයන්ගේ භූත ස්වභාවය එහෙම නැත්නම් භාව ස්වභාව නිකන් ඥානවන්තයාට දැන් නුවණින් බලන එකට බේනවා අනුන්ගේ එකක් වාගේ එහෙම නැත්නම් ඇතුළතද පිටතද මගේද උඹේද අජත්ත බයිද්ද වෙනසකින් තොරව දැනෙන්න පටන් ගන්නවා ආන්න ඒක දැනගන්න එක අඳුනාගෙන දැන් මේ මහා භූතයන්ගේ සහ ඒ උපාදාරෝප වල රංගණය පේනවා හැබැයි මේ රංගනය මගේ ජීවිතේට මගේ කයට සම්බන්ධයක් නැතුව ඒවා සිද්ධ වෙනවා ඇතුළත පිට දන්නේ මොකද ඒ භූත රූප වලට තියෙනවා ඒවට ආවේනික ලක්ෂණ ඒ සබහවං ධාරේති इति සබ ධම්මෝ කියන පදේ තමයි මේ අටුවාචාරින් විශ්ල කරන්නේ ඒ පඨවි ධාතුව තද ස්වභාවයේ දරනවා පඨවි ධාතුව මෙලෙක් ස්වභාවය දරනවා. පඨවි ධාතුව බර ස්වභාවය දරනවා. හැලු ස්වභාවය දරනවා. ගොරෝසු ස්වභාවය දරනවා. සුමුදු ස්වභාවය දරනවා. ඒ පඨවි ධාතුව කොතන තිබ්බත් පණ ඇති තැනක තිබ්බත් පණ නැති තැනක තිබ්බත් මගේ කියාගන්න එක තිබ්බත් පිට තිබුණත් එයා ස්වභාවය දරනවා. ඒ වගේම ආපෝ ධාතුව ගත්තොත් එයා මේ පිදු කරන ගතිය නිකන් සිමෙන්ති කුඩු ටිකකට වතුර මදි වෙච්චාම හැමතැනම ඇලිලා කුඩු වෙන්න වගේ නැත්තම් පාම්පිසියක් කලවම් කරන වතුර මදි වෙච්චාම පාප්ප වගේ ඇලවෙන ගතිය එතන පිඩු කරන ගතිය කියනවා. වතුර වැඩි වෙච්චාම තියෙන ගතිය තමයි වැగిරෙන ගතිය. ඉතින් මේ ආපෝ ධාතුව මිනිස්සෙත් තුළ හිටියා සතෙත් තුළ හිටියා ගංගක තිබ්බත් දොලක තිබ්බත් අවකාශයේ තිබ්බත් මේ ධාතුවේ ස්වභාවය දරනවා. ඒ වගේම තීජෝ ධාතුව කපා උණුසුම සිසිලස දරන. වායෝ ධාතුව කතාම් බුම්මන ගතිය සහ හකුලන ගතිය කම්පන චංචල බව දකින්න. දැන් මේ යෝගාවචරයට මේ ධාතුන්ගේ මේ ලක්ෂණ පේන්න පටන් අර ගන්නවා. අදක්ෂ යෝගාවචරය අභාවිතමන් සක්කතිය එක්කන මේකට කම්පණ වෙනවා චංචල වෙනවා. එයි මේ මට නොකිය මට පූර්ව දැනුම් දීපකින් තොරව මේ ආවට ගියට රත් වෙන්නේ ආවට ගියට සීතල වෙන්නේ ඇයි ගහෙන්නේ නමුත් මේ යෝගාවචරය භාවිත මනසක් ඇති කෙනෙක් නම් නැවත නැවත වුණුක පේනවා මේ මේක ගැස්සුණාට මේක කම්පණය වුණාට මේක මගේ නෙවෙයි. ඒ ධාතු ස්වභාවයක්. එimhe ධාතු ස්වභාවයක් වශයෙන් දැක ගන්න තරමට බනස භාවිත වෙනකොට ඒ යෝගාවචරයට ඒක ගැස්සීමෙන් ඇතිවෙන දේ පිළිබඳව බයක් හෝ ආඩම්බරයක් එන්නේ නැහැ. ඒ මොකද මේ පටවි ධාතුව කොතනද වුණත් බරයි. නැත්තම් හැල්ලුයි. නැත්තම් සුමුදුයි. නැත්තම් ගොරෝසුයි. ඉතින් ඒක මේ ඇඟ ඇතුලේ තියෙනක මෙහෙම වෙන්න ඕන කියලා අපි කියන දේ අහන්නේ නැහැ පටවි ධාතුව. ඒක වැඩ කරන්නේ ඒ තුනියාමේට අනුවයි. දැන් තමන්ගේ අර භාවනාව හොඳ නිසා විචිකම කෙලස් වලින් අයින් වෙලා හිත පිරිසිදු වෙච්ච නිසා පරිඋත්ථාන කෙලෙස් වලින් අයින් වෙලා හිත පිරිසිදු වෙච්ච නිසා මේ කයේ නැත්නම් කය ආරමුණු කරන අජත්ත වශයෙන් හෝ නැත්නම් අපිටම පිටින් හොලඟක් හමනවා නැත්නම් පිටින් උණුසුමක් දැනෙනවා ඒතර ඇතුළත උණුසුමට එක බලපානවා ආහන්නේ විදිහේ ඇතුළත පිටත සම්බන්ධතාවයේ ධාතු ක්‍රියාකාරීත්වක වශයෙන් පේන්න පටන් ගන්නවා ඒ ධාතු ක්‍රියාකාරීත්වක වශයෙන් පේනකොට යෝගාවචරයා ඒක ඒ ධාතු මානසිකාරය කියලා නෙමෙයි කියන්නේ මේක කායानुපස්සනාවේ එක ස්වභාවයක්. දකින දකිනදී මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් විදිහට බලන්න. අපි ඒක සාමාන්‍ය විවර කියන්නේ භෞතිකව ලෝකෙ දිහා බලනවා කියන්නේ. භෞතික දෘෂ්ටි කෝණකින් බලනවා. අපි භෞතික විද්‍යා පන්ති වලට ගියාම අපි ඉස්කෝලේ යන කාලේ අටේ පන්ති විතර උගන්වනවා මේ මුළු ලෝකෙම ඝන ද්‍රව වායු කියලා තුනකට කඩනවා. ඒ ඝන කියන එක බොහෝ විට ඒ භෞතික විද්‍යාඥ අඳුරන දන්නේ පහටවි කියන මේ අපි හඳුනා ගන්න හදන කොටසත් එක්ක. ද්‍රව කියන එක මේ ආපෝ කියන කොටසත් එක්කයි. වායෝ කියන එක වායෝ වශයෙන් තමයි. නමුත් පසු කාලීනව භෞතිකද හතරවෙනි අංශයක් ආවා තාප විද්‍යුතිය කියලා. තාප භෞතික විද්‍යාව කියලා තර්මල් ෆිසික්ස් කියලා ඒක තමයි ආපෝ ධාතු. තේජෝ ධාතු. ඒකට ඒගොල්ලොත් අඳුරනවා පටවිය ආපෝ තේජෝ කියන එක ඝන ද්‍රව වායු තේජෝ තාප කියලා. ඒ වගේ වැඩපිළිවෙලක් තියෙන්නේ මේකේ. ඉතින් මේක මම කියාගත්තොත් උත්තර බඳින්න ඕනේ. ඇයි එහෙම වෙන්නේ කියලා. යම් කිසි කෙනෙක් ඇයි මගේ අත රත් වෙන්නේ? ඇයි මගේ අත සීතල වෙන්නේ? ඇයි මගේ අත දඟලන්නේ කියලා අහනවනම් ඒ කෙනා මේ අතත් මගේ කරගෙන අර වායෝ දහතු වැඩ පිළිවත් මගේ කරගෙන ඉතින් ඒ කෙනා සංසාරෙම බදාගෙන. එනිසා මෙතෙන්ද භාවනාව යනකොට ඒ කෙනා ඒක හුදු වායෝ දහතුවේ ක්‍රියාකාරීත්වයක්. හුදු තේජෝ ධාතුවේ පිළිමිගුවක් පඨවි ධාතුවේ ක්‍රියාකාරීත්වයක් කියලා ධාතු ස්වභාවයෙන් බලන්න පුළුවන් නම් ඒ කෙනාට පුදුමාකාර මානසික ආතතිය අඩුවීමක් සිදු වෙනවා. මේකට උත්තර බඳින්න ඕනේ මේක මෙහෙම වෙන්නේ ඇයි මේ සෙනග ඉස්සරහා මේක වෙච්චහම මට හොඳ නෑ නේද? එහෙම නැත්නම් මම ඉඳපු ගාම මෙහෙම උඩ යනවා දැක්කොත් ඒක මට නම්බුවක් නේද? මගෙන් රැස් වීජන දැක්කොත් ඒක මට නම්බුවක් නේද කියන එක ගන්නේ ඒ රැස් ටිකත් මගේ කියාගත්තොත් මේ කයත් මගේ කියාගත්තොත්. එහෙම නැත්නම් මේ කය දඟලනවා Tamanට පාලනය කරගන්න බැරුව බෙල්ල කඩා වැටෙනවා කියලා පශ්චාත්තාප වෙනකොටත් ඒ බෙල්ල කඩා වැටීමත් Tamanගේ කරගන්නවා මේ කයත් Tamanගේ කරගන්නවා. ඉතින් ඒ කෙනාට උත්තර දීලා කමඨාන් සුද්ධ කළා කවදාකවත් ඉවර කරන්න බෑ. මොකද මේක ඉක්මවන්න නෙවෙයි යා හදන්නේ ඒකෙන් gadu ගැනෙන්නයි. ඒකට වග කියන්නයි. ඒ වග කියන්න හදන කෙනා ඒකට වෙන්න අමාරු කෙනෙක් පාටපත් වෙනවා අභාවිත මනසක් ඇති කෙනෙක් පාටපත් වෙනවා ඒක නිසා මේ කය මේ ජීවිතය පූජා කරන්න කැමති කෙනා එවනත මේ කය සහ ජීවිතය පරිශනාකාරයක් කරගන්න කැමති කෙනා මේවා වෙන්න ඇරලා ඉතියා බලාන හිටියොත් නොසලෙන මනසකින් බලාන හිටියොත් ආනන්ද සප්පාය ක්‍රමයට බලාන හිටියොත් මේ වගේ තියෙන අපුරු බලපෑම ඇත්තටම අඩු වෙනවා මේවා ගැන කලබල වෙන විදිහට ඇයි මෙහෙම වෙන්නේ? අරයට වුණා මට වුණේ නැත්නම් මොකද? ඊයේ වුණා අද වෙන්නේ නැත්නම් මොකද කියලා මේවා ගැන ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් මේවා මගේ කියා ගන්න ගත්තොත් අනිවාර්යයෙන් මේවා කලබල වෙනවා. ඒකට වාත රෝගය එනවා, පිත් රෝගය එනවා, සේම රෝගය එනවා. ඔය වාත් පිත් සේම කියලා කිව්වත් ධාතු ගුණ කිව්වත් එකම තමයි. ඒ නිසා ඒ එන රෝගයට කලබල වුණොත් රෝගෙ වැඩි වෙනවා. නොසලකා ඉන්න කියන එක නෙමෙයි තියෙන්නේ. නමුත් ඒකට නිසල මනසකින් බලන්න හිටියොත් ඒක බේතක් වෙනවා. ඒ වගේ මේ ධාතු මනස්කාරය ඉස්මතු වෙන්න ඉස්සර වෙලා ඒ යෝගාවචරය කාමයාගේ ආධිනව තේරුම් ගත්ත සංසාරේ බය දන්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් කියන සාමාන්‍ය බුද්ධිය තියෙනවා. ඊගාවට ඒ මැත්තේ ඉඳගෙන මේ නීවරණ ධර්ම යටපත් කරගන්න. යටපත් කරාට පස්සේ මුළු ලෝකෙම පේන්නේ භෞතික ක්‍රියාවලිය. හතරමහ භාවතුන්ගේ රංගනය. ඒ නිසා ඒ වෙලාවේ ආස්වාස ප්‍රසවාසය ගත්තා. යාට පේන්නේ ආස්වාස වෙලාවේ සීතලයි ප්‍රසවාස වෙලාවේ උණුසුමයි. ආස්වාස දිගට හොස් කාගෙන යනවා ප්‍රසවාසයේ කිටි වෙනවා ආදි වශයෙන් ඒ ආස්වාස ප්‍රසවාසයේ වැටෙන්නේ ධාතු ගුණ අනුව තමයි. එහෙම නැත්නම් අපි අවුවක් ආවා. ඒ අවුව ඇවිල්ලිවලා උණුසුම් වෙලාවක වෙහෙසටපත් වෙනකොට බාහිර තේජෝ ධාතු නිසා අජ්ජත් තේජෝ ධාතු ඇවිසිච්ච බව ඒ වගේම බාහිරේ ඇතුළත සීතල තියෙන වෙලාව අවුවක් ආවම බාහිරේ උණුසුම නිසා ඇතුළත හැපයක් දැනෙන බව ඒ බාහිරෙත් උණුසුමයි ඇතුළත උණුසුමයි නම් උණුසුම දුකක් ඇතුළත සීතල තියෙදි බාහිර උණුසුමක් නම් උණුසුම සැපක් ඇත්තට මේ උණුසුම දන්නේ නැහැ මේ මනුස්සයා මේක තැපට බාරගත්තද දුකට බාරගත්තද කියලා. ඒකේ මනුස්සයා තමයි මේ වෙලාව හැටියට තමයි සීතලේ ඉන්නකොට නම් උණුසුම සැපට බාර ගන්නවා. උණුසුම ඉන්නකොට දුකට බාර ගන්නවා. ඉතින් මේ මේ තේජෝ දතු මොන කරන්නේ? මේ මනුස්සයාගේ රුචි අරුචිකම් වල හැටියට ඒ ඒ වෙලාවේ මේ එකට එකක් කියනවා, තව එකට තව එකක් කියනවා. ඒ ගති සේරම එන්නේ මේ ධාතු තමගේ පාලනයෙන්තරව ඍතු න්‍යායක් ඇටිය වැඩ කරන ධාතු පාලනය කරන්න පුළුවන් කියන මේ මෝඩ ආත්ම සංඥාව මතයි. මෝඩ නිත්‍ය සංඥාව මතයි. මෝඩ සුඛ සුභ සංඥාව මතයි. ඒ නිසා ධාතු මනසකාරට ගිය ගමන් ඒ ධාතු මනසකාරයේදී ඒ යෝගාවචරයට හම්බ වෙන යම් දැනීමක් තියෙනවා නම් يعني ඒ යෝගාවචරය ඔන්න පිටින් උණුසුම එනකොට ඒක තේජෝ ධාතු වශයෙන් අඳුර ගන්නවා. එතකොට ඇතුළත සුසුම්සම නම් ආයක දුකක් වශයෙන් උත් අඳුර ගන්න. පිටින් තීජෝ ධාතු වෙනකොට තීජෝ ධාතු වශයෙන් අඳුරන ඇතුළත සීතලක් නම් තියෙන සැපක් වශයෙන් අඳුර ගන්න. අන්නේ ටික අවබෝධ කිරීමෙහිලා ඉත්‍ත්‍යාවද්ද පුරුෂෙද්ද කියලා බලපෑමක් නැහැ. ඒක අවබෝධ කරන ඉත්‍ත්‍යාවක් වුණත් පුරුෂයෙක් වුණත් අවබෝධය නම් එකමයි. ඒක අවබෝධ කරන පැවිද්දෙක් වුණත් උපවිද්දෙක් වුණත් අවබෝධය නම් එකමයි. ඒක අවබෝධ කරන්නේ ආර්යයන් වහන්සේ නමද්ද මේ පෘථග්ජනේද සෘතවත් පෘථග්ජනේ අවබෝධය කරන්නේ. ඒක අවබෝධ කරන බුදුහාමුදුර නැත්තම් මේ අපි වගේ නිකම්ම නිකන් නරපණෝද අවබෝධය එකයි. ඉතින් අපි මේ අවබෝධය ඉස්සර කරනවා වෙනුවට මේකේ තියෙන ඥාන පිරිමි ගත්තී හොඳ නරක ගත්තී හරි වැරදි සුභ අසුභ මේකට දාගත්ත ගමන් අපිට කවදාකවත් ධාතු මනසිකාරට හිත දාන්න බෑ. මොකද අපි ඒක වර්ණ ගන්නවා. උණුසුම් වෙලාට එන තේජ ධාතුව හොඳ නෑ. සීතල වෙලාට එන තේජ ධාතුව හොඳයි. නම්මේ දර්ශනයක් වශයෙන් කියන්නේ. ඉතින් මේ හොල්මන මේ මේ සංඥාවගේ තියෙන මේ හොල්මන් වර්ණ ගැන්වීම. මේ සංඥාවගේ තියෙන මේ රූකඩේක නූල් හොල්ලන්න වගේ කරන දේ තමන්ගේම ශරීරය සාක්ෂි කරගෙන ඒ වෙලාවෙම තියෙන ධාතු මනසිකාරය හරහා ධාතුන්ගේ විවිධ සංකලන හරහා තේරුම් ගන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට අනිවාර්යයෙන්ම Taman ඉස්සරහින මනුෂ්‍යයන් ඇලියන්නේ ඇයි කියලා කිය හැකියි. යහන ලියන්නේ මේ තේජෝ ධාතු වැඩිලා යා මේක කරදරයට අරගෙන. ඉතින් ඒ මනුෂ්‍යයා කරන්නේත් ඒකම තමයි මේ මේ මේ අනුන්ගේ හිත් කියවන ඥානයක් නෙවෙයි. මේ තමන්ගේ ශරීරෙට මෙහෙමනම් යතා හේතන් තතා ඉදන් යතා හේතන් තතා හේතන් යතා ඉදන් මේ මම නලියන්නේ මට උණුසුම නිසා අර මනුෂ්‍යයන් නලියන්නේ උණුසුම නිසා තමයි. ඒ දැනුමේ මේ ධාතු මනසිකාරයට ගියා පස්සේ එන දැනුම විශ්වගත දැනුමක් තියෙනවා. ජාත්‍යන්තර භාෂාවක් එතන තියෙනවා. මේ ජාත්‍යන්තර භාෂාවට ගිය ගමන් අපි ආර්ය භාෂාවට බොහොම කිට්ටු වෙනවා. පරමාර්ථ ධර්මයට බොහොම කිට්ටු වෙනවා. මේ උණුසුම මේ සීතල හොඳයි නරකයි අරකයි මේකයි කියලා අපේ සම්මුතියට දාපු ගමන් ඒක පෘ탁 පෘ탁 කියන පෘ탁 කියන භාගයටපත් කරනවා. ඒ විතරක් නෙවෙයි දුක පිණිස හිටිනවා. ඒ කියා ගන්න දේ වෙනස් වෙච්ච ගමන් තමයි ඒකට වග කියන්න වෙනවා. ඔය ධාතුන් කිසිම දෙයක් අපිට ඕන විදිහට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ සීතල වයන් කියලා අධිෂ්ඨාන කරලා සීතල වෙන්නේ නැහැ. සීතල වෙනව නම් අධිෂ්ඨාන කරත් නැත සිද්ධ වෙනවා. ආන්නේ විදිහට මේ ධාතු මනස කාර්යයට ගිය ගමන් ඒ යෝගාවචරයේ මනස ඒ යෝගාවචරයේ සංඥාව ඒ යෝගාවචරයේ භාවනාව බොහෝම උසස් එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ලෝකේ ඕනම කෙනෙකුගේ විශ්වගත භාෂාවකට සම්බන්ධ වෙනවා විනිමයක් ලබා ගන්න. ඉතින් ඒක වෙන්න මම නැවතත් මතක් කරනවා. මේ ධාතු මනසිකාරයේ දිගට හිත යන්න නම් යා දිගටම කාමයාගේ තියෙන ආදීනවේ දැනගන්න ඕනේ. සංසාරේ බය දැනගෙන තියෙන්න ඕනේ. නැත්නම් කවදාකවත් මේ වැටහෙන දේ ධාතු මනසිකාහාරය ආර විස්තර කරන්න පුළුවන් ගතියක් එන්නේ අපිට පේන්නේ නිකන් හුදු රණ්ඩුවක් විතරයි. දෙක නීවරණයෙන් තොර තත්ත්වයක් තියෙනවා. ඒක සත්‍යයක් වෙලා දැන් අරමුණ ගෙවන් කරලා බොහොම විවේකීව ඉන්නකොට ඒ විවේකයේ විනාඩි 10 15 20 30 යනකොට ඔන්න තේරෙන පටන් අර ගන්නවා වෙන දැනටි සද්ද ඇහෙන්න පටන් ගන්නවා වේදනා ගොජ දාන්න පටන් ගන්නවා නැති විදිහ හිතවිලි වගේක් එන්න පටන් ගන්නවා නැති ඥානපානේ ඔන්න ආයෙ ඉන්න පටන් ගන්නවා මේ සෑම දේක් තුළම සංඥාවක් තියෙනවා රූප තියෙනවා. මේ සංඥා රූප නොදැන ප්‍රාර්ථනා කරන්න ගිය ගමන් ගොජ දැනගෙන කිසිම ප්‍රාර්ථනාවකින් තොරව මේවා වැඩ කරන්නේ ඒවට ආවේනික ස්වභාව මතයි ඒවට ආවේනික ඍතු නියාමයේ මතයි මට දැන් තියෙන එක අනුන්ගේ දෙයක් වගේ මම මාගේ සංඥාවෙන් තොරව මේක දිහා කොච්චර වෙලා බලන්න පුළුවන්ද කියන තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. ඒ විශේෂ පස්සනාවක් තියෙන්නේ අර සංසිද්ධිය වෙන මේ මම වගේම තමයි නැත්නම් මගේ කකුල තමයි රත් වෙලා තියෙන්නේ. මම දකින්නේ රත් වෙච්ච ස්වභාවය විතරයි. කකුල උනත් එකයි, වම උනත් එකයි, දකුණු උනත් එකයි, අත උනත් එකයි. තේජෝ ධාතුවේ උනසන් ස්වභාවය. නැත්නම් සීතල ස්වභාවය, කම්පන භාවය, චංචල භාවය කියලා ඒක ඒ ධාතු ස්වභාවය ධාතු මනසිකාර භාෂාවෙන් කතා කරන්න පටන් ගත්ත ගමන් ඒ යෝගාවචරය සුතවත් අරිය ශ්‍රාවකයෙක්ගේ සමාජිකත්වය ලබනවා. ඉතින් අපේ ලොකු සංචින්න කාලේ කියනවා මේ ධාතුන් මේ තරම් ප්‍රසිද්ධව මේ පරමාර්ථ ධර්ම පෙන්වන්න හදද්දී මනුස්සයාට මේක දැක ගන්න බැරි මේ නිත්‍ය සංඥාවෙන් අල්ලන්න හදන නිසා මේක. මේක සුඛ සංඥාවෙන් අල්ලන්න හදන එකක්. සුභ සංඥාවෙන් අල්ලන්න හදනවා. ආත්ම සංඥාවෙන් අල්ලන්න හදනවා. ඒ ආත්ම සංඥාව ඉතාමත්ම ගන්න බහල වෙනවා. මේ තරම්වත් කතා කරගන්න බැරි තත්යකට එනවා. කාමයාගේ ආදීනම දන්නේ නැතුව කාම ලෝකේ ගත කරන එක කරන්න මේවට අහන්න බල කියා ඉඳගෙන ඉන්නවත් වෙලාවක් හම්බෙන්නේ නැහැ. ඒ වගේම නීවරණයන් සහිත හිතට මේ බණ කිව්වට තේරෙන්නේ නැහැ. නීවරණයන්ගෙන් තොර කාමයේ ආධින මේ දන්න කෙනාට මෙව එනකොට නිස්සද්ද වෙන්න හිත ඉඩ දෙන්නේ නැහැ. හිත කලබල වෙන එකයි වෙන්නේ. නමුත් කලබල වෙන මිනිහට ගමනක් නැහැ. ඒ නිසා බුදුරජාණන් සඳහන් කරන මුලින් මුලින් උඹලා කලබල වෙයි කමක් නැහැ. ආනන්ද සප්පයි කියලා කියන්නේ කලබල නොවන තැනට යන්න ඕනේ. ඉතින් මම නැවතත් එකක් මතක් කරනවා. ඒ මොකද්ද? ඇත්තටම නීවරණ තොර වෙනකොට ඒ හිත කලබල නැති තැනින් තමයි පටන් ගත්තේ. සාරද්ද භාවයෙන් ඉංජිනේරයන්ගෙන් ස්පන්දනයන්ගෙන් තොර. නමුත් මේ ඉන්ජිනයන්ගෙන් ස්පන්දනයන්ගෙන් සාරද්ද භාවයෙන් තොර නැත්නම් ධරත භාවයෙන් කම්පන භාවයෙන් ස්පන්දන වෙන භාවයෙන් තොර හිත නැත්නම් 10 15 20 යනකොට ඒක තුලින් සියුම් ආය කම්පනයක් එන්න ගන්නවා. ආය චංචලයක් එන්න පටන් ගන්නවා. ආය ධරත භාවයක් එන්න පටන් ගන්නවා. මේ ධරත භාවය කාම සංඥාවක් රූපාකාරයක් වශයෙන් බලන මිසක මම කියන්නේ නැතුව මගේ කියන්නේ නැතුව මගේ ආත්මය කරන්නේ නැතුව බලන්නයි බුදුරජාණන් වහන්සේ මේ තොරතුරු ටික අපි ඉස්සරහින් තියන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ රාහුල පුංචි කාමතුරන්ට කියනවා අජත්ත බඩ විධාතු බහිද්ධා බඩ විධාතු බඩ විධාතු රේවේසා. රාහුලය <coughs> උඹට ඔය අජත්තයි කියන <coughs> මේ දෙතිස්කුණට අයිති දෙතිස්කුණ පිට අයිති මේ මම කියා ගන්න ශරීරය ඇතුළේ තියෙන පටවේ කියලා જાතියක් තේරෙයි. ඒ වගේම මේකට අයිති නැති මුළු විශ්වයේම තියෙන පටවි ධාතුවත් ඒ වේ. මම ඔබට එකක් කියන්නම් අරකයි මේකයි දෙකම එකයි. වෙන විදිහකට කියනවා නම් මේ පටවි ධාතුව දන්නේ නැහැ. මේ රාහුල හාමුදුරන්ගේ ඇඟේ මම ඉන්නේ කියලා. නැත්නම් රාහුල හාමුදුරන්ගේ පිට මම ඉන්නේ කියලා පටවි ධාතුව දන්නේ නැහැ. නැත්නම් මගේ ළඟ නැත්නම් රාහුල හාමුදුරුවෝ හිතනවා මගේ ඇඟේ මට අහුවෙලා තියෙන පටවි ධාතුව මං කියන දේ අහන්න ඕනේ. ඒකයි මමයි ඒකේ වාසිකයා, මමයි ඒකේ විධායකයා, මමයි ඒකේ අයිතිකාරය නිසා ඒව මට ඕන විදිහට ඉන්න ඕනේ කියලා හිතුවොත් නොහිටින්න නොහිටින්න දුකයි. එයා තේරුම් ගත්තොත් මේක ඇතුලේ තිබ්බත් පිට තිබ්බත් පටවි ධාතුව පටවි ධාතුවමයි මං කියන දේ අහන්නේ නැහැ මට ඒකේ නේවාසිකත්වයක් නැහැ අධිකාරී ශක්තියක් නැහැ ආණ්ඩු මට්ටු කරන්න බෑ එයා වැඩ කරන්නේ එයාගේ එයාගේ ඉත්තු ගුණයට අනුවයි කිව්වොත් ඒක විපරිණාමයටපත් උනායි කියලා බය වෙන දෙයක් නැහැ. නිකන් ඔය කේසා කියලා අපි ගන්න කෙස් කියලා අපි ගන්න ඒ කොටහසේ ගැන කතා කරනකොට අටුවාචාර්ය වහන්සේලා නිදර්ශනයක් දෙනවා. සමහර වෙලාවට ඉලුක් කැලේක මාන කැලේක උඹහක උඹහ ඉක්මවාගෙන මානාවකස් වැවෙනවා. එහුඹයි මොකද මානගහේ උඩට එන මොටෙයියා හරීම ඊතලයක් වගේ එකක් පිටගෙන එනවා. ඊට පස්සේ ඉලු පඳුර මාන පඳුර ඒ හුඹහ උඩ ඉඳගෙන එහාට වැනෙනවා මෙහාට වැනෙනවා. නමුත් මේ මාන පඳුර දන්නේ නැහැ මම ඉන්නේ පොළවේද හුඹාගද කියලා. ඒ වගේම හුඹා දන්නේ නැහැ මාතුල උඩ වැනෙන්නේ මාන පඳුරක් කියලා. ඒ වගේ තමයි මේ කේසා කියලා මේ අල්ලගෙන මේ පංච කල්යාණෙන් එක කල්යාණයක් විතර ගන්න මේ කේස කල්යාණේ ගත්තාම අපි මේකට මොන ಜಾති ක්‍රීම් ගගා දඟර දම දමා සුවඳ ආලේප කර කර කොණ්ඩමෝස්තර දැම්මට ඒ කේසා ධාතුව ඒ වගේ තියෙන පාටවි කොටක් දන්නේ නැහැ මේ තියෙන ඉත්‍ත්‍යාවකෙද පොරගිතේකෙද කියලා. දන්නේ නැහැ මේ තරුණයේ තුලද තියෙන වයසක කෙනෙක්ද කියලා. නමුත් ඒ තරුණයා නැත්තම් ඒ තරුණිය ඒ කේස ධාතු මගේ කියා ගන්න හත් කැමති. දිග කොණ්ඩයක් තියෙනවා නම් ඒකට කැමති. කළු කොණ්ඩයක් තියෙනවා නම් ක්‍රේල් කොණ්ඩයක් තියෙනවා නම් කැමති. නමුත් මේ කිව්වට එයා ඒක මගේ කිව්වට ඒ නිසි කල පැමිණෙනකොට කේස් කහව සුදු පාට වෙනවා. ඉතින් ඒකට හරි දුකක් කරපත් වෙනවා. ඒ දැන් කරන්නේ කළු කරනවා. ඒ කළු ඇසෙන් සුදු පාට වෙනකොට හරි අජුවයි. වමනයක් වාගේ. අම්මලා මේවා කරලා දකින්නකොට අනේ අම්මේ මේ ගෑනුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා හිතෙනවා. පිටරට නම් නොකරපු කෙනෙක් නෑ. ඔක්කොම එනේන ටික කලු කර කර තමයි ජීවත් වෙන්නේ. දැන් තියෙනවා ඒ සංගරාවක් කිව්වොත් කුරුලෑවක් කව නම් අපිට කියන්න අපි අරන් දාන්න. හැම රැලි ගහුණා නම් අපිට කියන්න අපි අරන් දාන්න. ඕන දෙයක් හදලා දෙන්න කට්ටිය ඉන්නවා. අර හිටිය ඇමරිකාවේ හිටපු ජනාධිපති රොනල්ඩ් රීගන් එයාගේ මූණේ විශාල නාකි භවයේ ලකුණු රැලි දෙක තුනක් තිබ්බා. එයා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා මම නළුවෙක්. මම දන්නවා ඇමරිකාවේ තියෙන ප්ලාස්ටික් සර්ජරි මන්ට ඕන මේක අයින් කරන්න පුළුවන්. නමුත් මොකක්ද අයින් කළත් වෙන්නේ? මේක මගේ වයස පෙන්නන රැලි දෙකක් ඔය දෙවිච්චායි. ඉතින් එතකොට රැලි දෙකෙන් එයා නම්බුවක් ලැබුණා මිසක් ආයේ මේ ඇත්ත දැකලා කියපු නිසා නම්බුවක් ලැබුණා මිනිහට කිසිම ලැජ්ජාවක් නැහැ. නමුත් නළුනිලියෙක් නම් එයා තාම නළුවෙක් නෑ. එයා කරන්නේ ඉස්සල්ලාම කරන්න. මොකද අරක හදලා ලස්සන ලෝක දාලා තියන්නේ. ඒ හිතන්නේ මොකද්ද මේ මූණ මගේ, මේ හැම මගේ, මේ කේශ කල්යාණය මගේ. එහෙම හිතන්න පුළුවන් වෙලාවකුත් තියෙනවා. නමුත් අන්තිමට ඒක තමන්ගේ ස්වභාව ධර්මයන් විපරිණාමයට යනකොට එහෙම දැඩිසේ අල්ලගත්තේ කනට බුදුමාකාර ඉච්ඡාපංගත්වයක් වෙනවා. අද ඇමරිකාවේ ජීවත් වෙන ප්‍රධානම නළු නිලියෝ විශේෂයෙන්ම රංගනයේ ඉදිරිපත් වෙච්ච මිනිස්සුયો දිහා බලනකොට ඒ මනුස්සයන්ගේ මරණයේදී බුද්ධම විකෘති තත්ත්වයකටපත් වෙනවා. මොකද ඒ තරම් රසායනික ද්‍රව්‍ය සහ ඒ තරම් ඒ ශල්්‍ය කර්ම මාර්ගෙන් තමයි මේ ඔක්කොම කරගෙන ඉන්නේ. ඉතින් ඒක සංගීත සම්දර්ශනයකට ගෙවන ගාන එක CD එකක් හදලා දීපුවම ගෙවන ගාන කොච්චරද? නමුත් මේ මනුස්සයා දිහා බලපුවාම කිසිම ස්වභාවික ගතියක් නැහැ. ඒගොල්ලෝ හිතනවා මගේ මේ රූපේ මට පවත් ගන්න පුළුවන්. මේ සාදි කොණ්ඩේ මට ඕන විදිහට පාත්තා. මේ ලොම් මට ඕන විදිහට පාත්තා. මම මේ දත් මට ඕන විදිහට පාත්තා නැහැ. මම ගියාට පස්සේ ඒ හව පොඩි ගෑනු ළමේ වන්දනා කරාට පස්සේ දත් වලට දිගටම කම්බි වලින් ගැට ගාලා. ඉතින් මම ඒ තාත්තෙන් ඇහුවා ඇයි ඒ කියලා. මේ දත් ටික පිළිවෙලට හදා ගන්න ඕනලු අවුරුදු 13 14 වෙනකොට නැත්තම් ඒ රටේ ගෑනු ළමයි hina වෙනවා. ඉතින් මේ මං කෝ ළමගේ දත් කෙලින් තියෙනවනේ කියලා. ඒ වුණාට ඒක හරියන්නේ නැතිලු ඒ කට්ටිය කියනවලු හදන්න කියලා. එජමා කීයක් කරන්නේ ලක්ෂ දෙකක් තුනක් විතර යනවා. ඒ දත් පිළිවෙලට හදලා මට්ටමට හදලා දෙන්න. ඉන් දැක්කාම හිතෙනවා ඉතින් මොනව කරන්නද ස්වාමීන් වහන්සේ මේ පවුලේ මේ පළවල ඉන්න ගෑනු ළමයින්ගේ ස්වභාවය දැන්. දත් ටික පිළිවෙල කරලා ගියා. ඒ මොකද ඒගොල්ලෝ හිතනවා මේ දත් ටික මගේ. ඒ දත් ටිකෙන් මට චරිත ලක්ෂණයක් ලැබෙනවා. ඒ චරිත ලක්ෂණය හදන්න පුළුවන්. මේක දිගට පවත් ගන්න පුළුවන් කියලා යනවා. ඒකෙන් මම මේ පෙන්වන්න හදන කාටවත් නිග්‍රහ කරන්න කියන එක නෙවෙයි අපිට එහෙම වරදොල වටහා ගත්තේ නැත්නම් කවදාකවත් මේ ශරීරය නිසා මාන්නයක් ඇති කරගන්න බෑ. අවමානයක් ඇති කරගන්නත් බෑ. මේක ධාතු වශයෙන් දැකපු දවසේ මෙන්න මේකේ විහිළුව තේරෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරට අරහිම කිව්වා. ඇතුලේ තිබ්බත් පිටපිටිපත් පටවි ධාතු පටවිමයි. ඇතුලේ තිබ්බත් පිටපිටිපත් තේජෝ ධාතු තේජෝමයි. ඇතුලේ සිප්පත් පිළිච්චි වුණත් වායෝ ධාතු වායෝමයි ආපෝ ධාතු ආපෝමයි කියලා ඒ වගේ මුද්‍රජනන්සේ සඳහන් කරනවා අපේ ජීවිතය අවුරුදු 100ක් නම් පරමායුෂ ඒ පරමායුෂ අවුරුදු 100 10 කොටස් වලට කැඩුවොත් පළවෙනි දශකයේ මන්ද දශකය කියලා කියනවා ඒ කියන්නේ නැගිට ගන්න බෑ උඩු බය උඩු පුරව ගත කරනවා තාම අය අතර තේරෙන්නේ නැති දශකේ. 10 ඉඳලා 20 දක්වා ක්‍රීඩා දශකේ. ඉතින් ඒ ළමයි කෙලිසෙල්ලම් කරන වයස. ඊට පස්සේ 20 ඉඳලා 30 දක්වා වර්ණ දශකේ හැම කෙනෙක්ම ෂෝක් කරන්න කැමති, හැඩ වැඩ කරන්න කැමති. 70 ඉඳලා 40 දක්වා ඥාන දශකේ. ඒ ඥාන දශකයට එනකම්ම මිනිස්සෙකුට ඒ ක්‍රීඩා දශකයේදීවත් එහෙම නැත්නම් කියන මන්ද දශකයේදීවත් වර්ණ දශකයේදීවත් ධාතු මනසිකාරය පිළිබඳ හැඟීමක් එන්නෙම නැහැ. ඒකට හිතන්නේ මම ඔක්කොම මගේ මේ වාසිය පිණිස, හැඩය පිණිස, මාන්න පිණිස හදන්න පුළුවන් කියලා. අවුරුදු 40 වෙනකොට තමයි මිනිස්සුෙකුට මේ ශරීරය කියන්නේ මොකද්ද කියන එක යන්තමට හරි තේරෙන්නේ ඒ තේරෙන්නේ නැත්නම් ඉතින් අමනයයි කියලා කියන්නේ. මොට්ටලේ කියලා කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ. අනන්තවත් ඉන්නවා 40 බැන්නත් නාගේ විශේෂ ගෙටත් උසේ කිව්වා වගේ ඊට පස්සේ චෝක් කර කර මේක හදන පිරිසක් ඉන්නවා ඒ වාගෙම තියෙනවා අවුරුදු 10 දී 20 දී පවා මේ දහත් මනසකාරේ වැටහෙන පොඩි යොමුත් ඉන්න මේ පොදු කාරණාවක් මම කිව්වේ ආන්නේ විදිහට මේ තමන් භාවනා කරනකොට අඩු ගානේ නීවරණයෙන් තොරව පේනකොට මේ ශරීරේ කම්පන චංචල වෙනකොට ඇයි මේ වෙන්නේ කියලා අහන්න අපිට කිසිම අයිතියක් නැහැ අපිට තියෙන්නේ මේක වෙන වෙලාවදී 100ට 100ක් අවදි මනසකින් මේක මට ඕන විදිහට වෙන්නේ නැහැ මේකට එකට උත්තර දෙනකොට තව ප්‍රශ්න පහක් මතුවෙනවා ඒ පහට උත්තර දෙන ප්‍රශ්න තව 25ක් මතුවෙන නිසා ප්‍රශ්න එහෙම නෙවෙයි තියෙන්නේ මේ ධාතු ගුණ පෙන්නකොට ධාතුන් කතා කරන්නේ ධාතුන්ගේ භාෂාවෙන් ඒක අපිට ඕන විදිහට සංඥාට මාරු කරගන්න බෑ ඒක නිසා ඔය ආනපාන සති භාවනා පොතේ එහෙම නැත්නම් මම හිතන්නේ ලොකු සංසික සත්‍යවිසුද්ධි පොතේ ඒක තැනක ලොකු සංසික වාක්‍යයක් දාලා තිනවා යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව දැනගත යුතුයි මේ ශරීර රත් වේගෙන එනකොට පැත්තකින් කතා දැනගන්න ඕනේ මේ තේජෝ ධාතු ඇවිල්ලා මට කතා කරන වෙලාව ඒ වෙනතන් කම්පනයක් චංචලයක් එනකොට දැනගන්න මේ වායෝ ධාතු ඇවිල්ලා මට මට පෙනී හිටින වෙලාව එයා ආපු බව පෙන්වන වෙලාව එහෙම නැත්නම් වැගිරින ගති පිටු කරන ගති ආවනම් ආපෝ ධාතුව, චංචල කම්පණාන වායෝ ධාතුව, උණුසුම් සීල් ගති ආවනම් තේජෝ ධාතුව, බර ගති හැල්ලු ගති, සුමුදු ගති ගොරෝසු ගති, තද ගති මෙලෙක් ගති ආවනම් පට විධාතුව කියලා එන එන ධාතු අඳුර ගන්න පුළුවන් නම් අඩු ගන්න අර භාවනා කරලා විවේක වෙච්ච වෙලාවේදී ඒ කෙනාට ඒ ධාතු ගුණ මත උනාට ඒකට සැක නොයිපද වීමේ ප්‍රශංසාවක් වශයෙන් ඒකට කඩා නොපෙනීමේ කඩා බණින් නැතුව බලා හිටීමේ ප්‍රශංසාවක් වශයෙන් තෑග්ගක් වශයෙන් ඒ දිශා නොසලී බලා සිටීමේ තෑග්ගක් වශයෙන් එන්නේ එන්නේ එන්නේව තැම්පත් වෙන්න පටන් ගන්නවා යම් විදියකින් මේකට කලබල වුණොත් කඩා පැන්නොත් මෙවුවා අවිශ්චිත මනසකින් බැලුවොත් ඒ එන්නේ එන්නේ කොච්චර දාන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මෙතෙන්ද භාවනා ගෙනාවට පස්සේ ਸਰවචන්සේ සඳහන් කරන මේ උපාදා රූප සහ මහා භූත රූප සහ ඔගේ උපාදා රූප එක එක විදිහට වැඩ කරනකොට යෝගාවචරය ඒක මම කියා ගන්නද මගේ කියා ගන්නද මගේ පාලනය කරන්න පුළුවන් කියලා හිතන්නේ නැතුව ඒක වැඩ කරන්නේ ඒ ඒ වගේ ස්වභාව අනුවයි ඒ ස්වභාවය දැක ගන්න එකයි විපස්සනාව කියන්නේ මට දැන් හොඳට පේනවා ඕන්න මේ සීසිල් තනකින් උණුසුමක් පටන් ගන්නවා ඊට පස්සේ උණුසුම උච්චතාවයට පත්වලා ඔන්න ඒ උණුසුම බහලා ගියා ආයෙ සීසිල් තනට ආවා ඒ වගේ කම්පනයක් පටන් ගන්නවා ඒ කම්පන උච්ච බහයට පත්වලා ආයෙ කම්පණය නැතිලා ගියා ඊට පස්සේ තද ගතියක් පටන් ගන්නවා ඒ තදගතිය පටු වෙලා පැටලලා ගියා. දැන් මේ බලබලා ඉන්නකොට මේ තදගතිය එන්නේ කොහෙන්ද යන්නේ කොහෙන්ද කියලා බැලුවොත් මේ මහා මොහොතේ රැළ ගහනවා වගේ තමයි මේක එන්නේ. මොඳිදියා පොඩ්ඩක් පැත්තකට ගිහලා බලන්න ඉන්න. ඉවුර නෙවෙයි ටිකක් මැද හරියි. කොයි වෙලාවෙත් එනවා යනවා එනවා යනවා. නමුත් ඒකට මේ එන යන එකට මේ රැලි වලට අපිට මේ පටවි කිය කිය ආපෝ කිය වගේ තීජෝ කිය කිය වායක. නමුත් මේ යට මොහොතේ මොකද්ද කියන්නේ? මේ රැලිය ඇති කරන මූලික ශක්තියට මොකක්ද කියන්නේ? ඒකට බුදුහාම කියන්නේ අවකාශය කියනවා. මේ අවකාශය තමයි මේ වගේ එක එක රංගන රඟපාන්නේ. මේ වගේ බහාමේ බහුරූපෝලම් පාන්නේ අවකාශයේ. ඉතින් ඒ නිසා යෝගාවචරය මේ අවකාශයේ මගේ කියාගෙන ඒ පදනමෙන් බැලුවොත් අර මතුවෙන හැම එකටම යාට කනගාටු වෙනවා, සන්තෝෂ වෙනවා, හොඳයි හිතෙනවා, නරකයි හිතෙනවා. නමුත් ඒවා දිහා ආනන්ද සප්පායකමෙන් බැලුවොත් සාරද්ද නැති හිතකින් බැලුවොත් කම්පන චංචලය හෝ නොසැලෙන මනසකින් බැලුවොත් මේ හැම උණුසුමක් ශිසිලසක් කම්පනයක් චංචලයක් බරගතියක් හැලු ගතියක් එන තැන සහ යන තැන බුදු උපස්තරයක් තියෙනවා අපි මේ මත්තු වෙච්ච උණුසුමේ සිසිලසේ මුතුන් දැල්ල දිහා බලන මිසක්කා මේ එන තැනවත් අපිට යන තැනවත් කවදාකවත් අපේ හිතට ගෝචර වෙන්නේ නැහැ. අපේ හිතට වසංගලා පෙන්වන්නේ. අපි වෙස් නටනවා දැක්කට වෙස් බඳිනවා පෙන්වන්නේ නැහැ. ඒක සාමාන්‍ය ස්වභාවික. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔබ පිටිපස්සෙන් ගිහිල්ලා මේ වෙස් බඳින හැටි බලපන්. ඒත් උඹ වගේ මිනිහෙක් ආයේ මේ වෙස් බඳින්නට පස්සේ ඒක රජා වගේ පෙනුනට වෙස් බඳින්න ඉස්සෙල්ලා නිකම්ම නිකන් ගැරන්ඩියක් තමයි. ඔය උඩරට නැටුමට නිලමේ ඇඳුම අඳන් ඉස්සලා කොට්ට කීයක් බඩට තියලා බඳිනවා කියලා හිතන. එහෙම නැත්නම් ඔය තද එන්නේ නැහැ. බඳින්න ඉස්සලා බලපන් නිකම්ම නිකන් මේ ඇහුටුල්ලෙකුට තමයි මේ අඳලා මේ උඩරට නිල්ලම කෙනෙක් කරනවා. දැන් බා ගැඳුම කියලා එකක් තියෙනවා, මුල් ඇඳුම කියලා එකක් තියෙනවා. මුල් ඇඳුමට තියෙනවා කොට දෙකක් විතර දානවා, බා ගැඳුමට කොටයක් විතර තියෙනවා. ගෑනු අන්දන්න ගියාමත් කියන සෙල්ලම් වගේක් ඇති මම ඒක එච්චර දන්නේ නැහැ. ඒ වගේම තමයි ගොඩාක් ಜಾති කෑලි දාලා තමයි තියෙන්නේ. අර පිටරට යනකොට මම දැක්ක සාක්කුවක පහසපැත්තම අඳිනම් එළියට පැහිලා තියෙනවා සාක්කුවට මේ පෑඩ් එක දාගන්නයි කියලා. පිටිපස්සේ සාක්කුවට පෑඩ් එක දාපුවම පස්සක් හොඳට පේන්න තියෙනවා. මේ වගේ සාති කෑලි ඒව කෑලි ගලවලා බලපුවාම නිකම්ම නිකං හැවක් විතරයි. බුදුජානහන්සේ කියනවා ওই උණුසුම මතුවෙන්නේ ඉස්සලා තියෙන තැන පොඩ්ඩක් බලන්න උණුසුම මතුවලා ගෙවිච්ච තැන බලන්න. සීතල බව ඇති වෙන්නේ ඉස්සලා තියෙන තැන බලන්න සීතල ගෙවෙන තැන බලන්න. කම්පණය එන්නේ ඉස්සලා තියෙන තැන බලන්න කම්පණ නැතුව හැම එකක්ම මතුවෙන්නේ පොදු උපස්තරයකින්. මේ මහා මුන්දේ රැළේ ඉන්න වගේ. මේ රැළ කොච්චර අපි කාම ආශාව සහ කාම සංඥා ඇති කරනවද කිව්වොත් අපිට කවදාකවත් මේ රැළ යට තියෙන මොහොත මුන්දට බැසගන්න සංසාරේ ලැබෙන්නේ මේක පෙන්වන්න හදපු ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන බටේර මානසික විද්‍යාවේ පියතුමා පියාවිදට හඳුනන්නේ ආ කිව්ව අයිස් කැල්ලක් වතුරට දාපුවාම අයිස් කැල්ලෙන් 10න් එකක් ඔළුවට මතුවෙනවා. වතුරෙන් මතුවෙනවා. 10න් 9ක් වතුරයට තියෙනවා. අපිට පේන්නේ මතුවෙච්ච 10න් එක විතරයි. ඒ 10න් එක එන්නේ උඩ එන්නේ යට තියෙන 10න් 9ක් ලොකු කුට්ටිය උඩට තියෙන තෙරපමණට මට. ඉතින් ඒක නිසා අපි අයිස් ගැන කතා කරනකොට වතුර තියෙන අයිස් කුට්ටියක් බලපුවාම අර මතුවෙන කෑල්ල ගැන විතරයි අපි දන්නේ යට තියෙන 10න් 9ක් දන්නේ නැතුව ඒ කතා කරන්නේ. ਸਰුවඥයි කියලා කියන්නේ අර 10 මතුවලා තියෙන 10න් එක විතරක් නෙමෙයි යට තියෙන 10න් 9ක් උන්වංශය දැක්කා. දැක්කට පස්සේ පේනවා මිනිස්සුන්ගේ දැනුම කවදාකවත් 10ට 110 ඉක්මවන්නේ නැහැ. ඒගොල්ලෝ මේ පිළිබඳ විශේෂඥ වුණත් විශේෂේෂත්‍ය විශේෂඥ වුණත් වරෝතර යට තියෙන කවදාකවත් දකින්නේ කාමේ තියෙන වතුරෙන් උඩ කැල්ලේ විතරයි. සංසාරේ අපේ මාන්නකාරකම් අපේ මම ආයනේ නැත්තම් අහකාය දිට්ඨිය තණ්හාව ඔක්කොම දිනේ වතුරෙන් උඩට මත් වෙච්චි 110 විතරයි. ඒ වගේ මොහොතේ රැළ විතරයි අපිට පේන්නේ. කවදා හරි ඒ රැළක ඇති වෙන්න ඉස්සෙල්ලා සහ නැති වුණාට පස්සේ කියන එක බැලුවොත් අපි කවදා හරි මොහොතට බසීවි, ජල කඳට බසීවි. එහෙම නැත්නම් ඒ කඳ දේහයට බැස්සොත් ඒ දේහයේ උතුරු කුරින් බැලුවත් දකුණු කුරින් බැලුවත් ලුණු රහ විතරමයි තියෙන්නේ. මුද කොයි කොනකින් රස බැලුවත් කවදාකවත් වෙනසක් නැහැ. ඒ වගේ රැළවල ගත්තොත් රැළ තුඩු ගත්තොත් රැළ මුදුනත ගත්තොත් රැළේ උච්ච ස්ථානයේ ගත්තොත් රැළෙන් රැළ වෙනස් වෙන පෞද්ගලික ලක්ෂණ තිබ්බට රැළ එnde ඉස්සලා සහ ගියාට පස්සේ තන බැලුවොත් මේ වගේ තියෙන ඔක්කොටම පොදු සමගතියක්. නැවතත් කියනවා ජීවිතේ ඕනේ සංසිද්ධියක්. එහෙම නැත්නම් ජීවිතේ ඕනේ අරමුණක්. ඕනේ නිමිත්තක්. එකිනෙකට වෙනස් වෙන එක උච්ච අවස්ථාවටපත් වුණාට පස්සේ විතරයි පටන් ගන්න වෙලාවේදී සහ ඉවර වෙන වෙලාවේදී ඒක නැවතත් ස්වභාවික පොදු ලක්ෂණයට ගිවිලා යනවා. මෙන්න මේ පොදු ලක්ෂණය යනකොට නීරස භාවය මතුවෙනවා. ඒකාකාරීකම මතුවෙනවා. ඒ භාව වෙන ගතිය මතුවෙනවා. නිදිමත වෙන ගතිය මේ නිසා යෝගාචර කවදාකවත් අරමුණ දැනගන්න පුළුවන් වුණාට අරමුණ ගෙවුනට පස්සේ ඇති වෙලා තියෙන පොදු ලක්ෂණය උපස්තරය පදනම යන්න ඉස්සලා නිඳට වැටෙනවා. යස්සන ඉස්සලා භාවනායි පාවෙනවා. යන්න ඉස්සලා භාවනා ඒකාකාරී වෙනවා. හරි කම්මැලි හිතෙනවා. මුළු ඇඟම රිදෙන්න ගන්නවා. එපා වෙනවා. ඉතින් ඒ නිසා නැගිටලා යනවා. මට අරමුණ පේන්නේ නැතුව ගියා. මට මොනවා වුණාද දන්නේ නැහැ. ඉතින් ඒකට කවදාකවත් හතරමහා භූතයන්ගේ කම්පන චංචල එහෙම නැත්නම් මුදුන්පත්ච්ච අවස්ථාව මිස සංසිතිච්ච අවස්ථාවට යන්න දෙන්නෙම නැහැ. අපිට ඒ තරම් ඒක සැක කරනවා. අපිට ඒක ඒක කොච්චර දෝ නිදිමත කරනවා. කොච්චර දෝ ඒකාකාරීකමක් මත කරනවා. කොච්චර දෝ නුරුස්නා ගතියක් මත කරනවා. ඉතින් යනකොට අසරණ ගතියක් තියෙනවා. පාළු ගතියක් තියෙනවා. එපා වෙනවා. ඒක නිසා පෞද්ගලික ලක්ෂණ බර්ණාතාක් යෝගාචර බොහොම ලස්සන කමටහන සුද්ධ කරනවා. මොකද පෞද්ගලික ලක්ෂණ ඔක්කොම පොදු ලක්ෂණයට ජීවිච්ච වෙලාවේ ලෝකාචරයට බෙන්නේ මම නැති වුණා. මට භාවනා කරන්න එපා වුණා. ඉදිරියට යන තිබුණ කුසල ඡන්දේ නැති වුණා. ඇයි මම භාවනා කරන්නේ? මොකද්ද මේ කියන්නේ වැඩේ කියලා තමන්ම නිකන් වැල් ගැඩවිල්ලගේ තාලයකට සර්පේක් විසින් හලන ලද හැවක් තත්ත්වයටපත් කරනවා. ඒ නිසා හරිය කැමති මිනිස්සුયો මේ රසකාමයේ දිගේ එහෙම නැත්නම් විචිත්‍රත්වයේ දිගේ සිද්ධි බහුල භාවයේ දිගේ අරමුණක උච්ච වෙච්ච පෞද්ගලික ලක්ෂණේ බලන්න. නමුත් සරුවචන්ස අපිට කරලා තියෙන්නේ මොකද්ද? එතනින් පටන් ගන්න කියන හොඳයි. ආශාසය හොඳටම කරොස් වෙලායි බලන්න. ප්‍රසආසය හොඳට කරොස් වෙලා බලන්න. එimhe හොඳට ආශාස ප්‍රසආසය දැපෙන තමාගත්තට පස්සේ මූණට මූණ දාලාගත්තට පස්සේ ඒ ගොරෝසු භාවයට ඉස්සෙල්ලා කොහේ ඉඳලා දානපණේ ආවේ කියලා බලන්න. ගොරෝසු වෙලා ආයේ ගෙවිලා යන හැටි බලන්න. එතකොට ආශාසයේ මුලක් ආශාසයේ අගත්. ප්‍රසආසයේ මුලක්. ප්‍රසාසයේ අගත් බලනකොට ඒ හිතේ සංසිඳීමක් ඇති වෙනවා දරත භාවයේ අඩුවීමක් සිදු වෙනවා කම්පන ගතියක් අඩු වෙනවා කොච්චර දරත භාවයේ අඩු වෙලා කම්පන භාවයේ අඩු වෙලා ස්පන්දන භාවයේ අඩු වෙනවද කියනවනම් තේරුම් ගන්න බෑ වැටෙන්නේ නිින්ද යනවා වගේ එකට වැටෙනවා මම නිින්ද ගිහිල්ලාද නැද්ද කියලා කියා ගන්න බැරි වෙනවා ඒක හඳුනා ගන්න බැරි එකට තමයි මේ කියන්නේ සංඥාව කියන්නේ හඳුනා ගන්න බැරිකම යෝගාවචරය තුන මහා බැගියක් විදියට. භවනා මහා වැරද්දක් විදියට. ඉතින් ඒ නිසා හයියෙන් හුස්ම ගන්න ආයසරයක් අර හඳුනා ගැනීම අඳුන්ලා දෙන්න. නැත්නම් ඇද්ද කරලා බලනවා මේ ඉඳ ගන්නකොට තිබුණ කැලි සැට් එක එහෙම තියනවාද කියලා. මම යනකොට නැත්තම් විනියර දෙයක් නැහැනේ. ඉතින් ඒ නිසා භාවනාදී පේනවා ප්‍රකට ප්‍රසිද්ධ මේ හතර මහා භූත ධාතුන්ගේ උච්ච අවස්ථාවන් වලින් නුපුහුණු මනස අභාවිත මනස පටන් අරගෙන ඒ මැද තියෙන උච්ච භාවයේ වෙනුවට මුලයි අගයි දකලා ඒ අනුව භාවිත මනසක් පාටපත් වෙනකොට මේ හැම කෝලමක්ම හැම 18 සංනියක්ම හැම බහුරු කෝලමක්ම පටන් අරගන්නේ එකම පොදු ලක්ෂණයකින් ඒ පොදු ලක්ෂණේ තියෙන ගොජ දාන ගතිය නිට්ටරෝම නිකන් දියකඩකට වහිනා වගේ නිතරම දිගට ගොමවලක පණුවන ලියනකොට වගේ ගොජ දාන ගතියක් තියෙනවා. ගොජේ මත අරකමක් තුන මේක මත වෙනවා අරක එනවා මේක යනවා මතු වෙන්නේ නැති වෙන්නයි ගොජේ බලනකොට අපිරිය හිතෙනවා. ඒකට අනවීන කාලේ නිදර්ශනයක් දුන්නොත් ඉස්සර ජෝන ටෙලිවිෂන් වල පොඩ්ඩක් මීටරේ මාරු වෙච්ච ගමන් තිත් ඇටෙන්න පටන් ගන්නවා ප්‍රෝග්‍රෑම් එක පේන්නේ නැහැ. ඒකට ජවනිකාව පෙන්නේ තිත් වැටෙනවා. ඒ තිත් වැටිච්ච ගමන් වික්මන්න කියලා කෝක වහලා දානවා අපි. එහෙම නැත්නම් හරියට ඒක ફોකස් කරලා ඒකේ ඥාන රූප පිරිමි රූප පෙන්න නාටකම බලන්න යනවා. නමුත් ටෙලිවිෂන් එක දන්න කෙනා දන්නවා ඔයක රූපේ ඥාන රූප පිරිමි රූප ඔය ත්‍රිමාන රූප මොන එකක් තියෙන තිත් වලින් තමයි. තිත්තුලින් තමයි ඔක්කොම මේ කතාව හැදෙන්නේ, ජවනිකාම වෙන්නේ, ශෝකාන්තයක්, සුඛාන්තයක් බවට පත් වෙන්නේ. නමුත් ඒ ඔක්කොටම පොදු තිත් වැටෙනකොට අපිට එපා වෙනවා. අපිට පේන මොකක් හරි වැරදිලයි කියලා. ඒ වෙනුවට ගෑනු පිරිමි නටන එකක් දැකපුවම ආ අපිට තියෙන ආස්වාදයක්. අන්‍යවට භාවනා කරනකොට ඒ ගෑනු පිරිමි නටන ජවනිකාව හිමීට තිත් කොටක් වඩටපත් වෙනවා. යෝගාවචරයට මේ තිත් කොට දිහා බලාගෙන අර ඥාන පිරිමි රූපවල කෙලෙස් පහල කරන්න පුළුවන් ගතියක් තියෙනවා. මේ තිත්වල කෙලෙස් පහල කරන ගතියක් නැතිකම නීරසකම හරහා ඒකාකාරීකම හරහා පාළු ගතිය හරහා දැකලා මේ තිද්දියා බලන්න ඉන්න බෑ ඒකාකාරී කම්මැලි නීරසයි මොන ගුණවර පැද්ද මේ නිකන් තිද්දියා බලන එක කියලා හිතුණට මේ තිද්දියා බැලුවට කාමයේ උපදින්නේ නැහැ කාමයේ උපදින්නේ නැති එකම තමයි කම්මැලිකම කියලා කියන්නේ. රසවත් භාවයට කියනවා කාම විචිත්තත්වය කියන. කාම විචිත්තේ නැති වෙනකොට නීරස භාවය එනවා. ඉතින් අපි භාවනා කරන හැම වෙලාවෙම නීරස භාවය ආවම නැද්දකින් කියලා නැගිටලා යනවා සලුවක සාදාගෙන. ඒක ලියලා ආයෙත් හයියෙන් හුස්ම ගන්නවා ආයෙ කියන්න පුළුවන් යමක් ඇති වෙන විදිහට හුස්ම ඇති කරන්නේ නැත්නම් ඒක පස්සේ පොඩ්ඩක් හොල්ලලා බලනවා අර ආයෙ අර ගොරෝසු කාම සංඥාව ගන්නවා එයි මේක ලක්ෂ වාරයක් කරන්න වෙයි. දෙලක්ෂ වාරයක් කරන්න වෙයි. කවදා හරි තේරුම් ගත්තොත් මේ ක්‍රමයෙන් අරමුණෙහි පෞද්ගලික ලක්ෂණ ගෙවිගෙන යනකොට ඒක තේරුම් අරගෙන දැන් මේ පෞද්ගලික ලක්ෂණ ගෙවම් කරලා ඒක පොදු ලක්ෂණයට බහින්නේ පොදු ලක්ෂණයට කියන්නේ සන්තතිය කියලා. ඊ ගලන සන්තතියක් තියෙනවා. ඒ සන්තතිය ගෑනුත් නැහැ, පිරිමිත් නැහැ, පැවිදිත් නෑ, ගොවිදිත් නෑ, හරිත් නෑ, වැරදිත් නෑ. ඒ ඒ සම්තතිය තමයි මේ හඳ නරක ආස්වාසේ ප්‍රසාදේ වම දකුණ පිම්බීම හැකිලිම ඔක්කොම තුරන්නේ අර පොදු තටාකේ තමයි. ඉතින් ඒකට යෑම අපි කියන්නේ දහස්මනසිකාර භාෂාවෙන් පටවියාපෝ තේජෝ ඉනේනෙක්නේ රංගන බලනකොට ඒ රංගනය සිදු කරන වේදිකාව වෙන්නේ අවකාශය. අවකාශය තමයි මේ ඔක්කොම නටන්නේ. අවකාශය දැකපු දවසේ අර තේරෙනවා පඨවි ධාතුව තද ගතියෙන් මෙලෙක් ගතියට මාරු වෙන්න පුළුවන්. තේජෝ ධාතුව උණුසුමෙන් සිසිලට මාරු නමුත් අවකාශය කද්දාවත් මාරු වෙන්නේ නැහැ. අවකාශයෙන් මාරු වෙන දෙයක් නැහැ. ඒ නිසා අවකාශේ විපරිණාමයක් නැහැ. අල්ලන්න දෙයක්වත් නැහැ. ඒ නිසා අපිට පේන්නේ අවකාශයට වැටීම බංකොලොත් වීමක් වශයෙන්. බුදුහාමරණ පේන්නේ අවකාශයට වැටීම මධ්‍යම ප්‍රතිපදාවට වැටීමක් වශයෙන්. මුසජනජි පේන්නේ දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයට මනුස්සය වැටිලා. දැන් එයා ආර්ය ශ්‍රාවකෙක් වෙන්න හදන්නේ. නමුත් අපේ සාමාන්‍ය ඉඳුරන්, අපේ සාමාන්‍ය තර්ක මනස, අපේ දැනුම, අපේ මාන්න කරග දන්න හැම දහංගටයක්ම දාලා අවකාශයට වැටීම වළක්වනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවට හැම ක්‍රමෙම බණ කියලා හැම ක්‍රමෙම ශ්‍රද්ධාව ඇති කළ කෙනා පුළුවන් නම් අවකාශයට ගිහිල්ලා අන්න ඒකේ හිටපන් අන්න එදා උඹට තේරෙයි මේකේ නෑ චපල ගතිය අවකාශේ නෑ විපරිණාමය විපරිණාමයේ තියෙන දේවල් වලට සාපේක්ෂව අවකාශයේ විපරිණාමයේ තියෙන දේවල් අපි කියනවා හතර මහ භූතයෝ කියලා හතර මහ භූතයන් සාපේක්ෂව අවකාශය දැකපු දාශයට තේරෙනවා දැන් මේ රූප සම්බන්ධයේ ආස්තික ප්‍රඥප්තිය සහ නාස්තික ප්‍රඥප්තිය කියන දෙක. ආස්තික ප්‍රඥප්තිය තමයි ඇතිව නැතිව යන ඉඳුරන්ට අහු වෙන මනස කැමැති වෙන අරමුණු කරන්න පුළුවන් නිමිටි ගන්න පුළුවන් අල්ලගෙන සැලසුම් හදන්න පුළුවන් ප්‍රාර්ථනා පිළිවන්න පුළුවන් ගතිය ආස්තිකයි කියලා කියනවා. ඒ මොනක්වත් නැහැ අවකාශය ඒකට නාස්තිකයි කියලා කියනවා. විද්‍යා ලෝකයේට භෞතික විද්‍යාඥයාට මේ අවකාශයේ තේරුම් ගන්න අවුරුදු 200ක් ගියා. මේ තියෙන දේවල් වල දිගමන්න මනලා යුවා මේ හීලියම් මේ හයිඩ්‍රජන් මේ කැල්සියම් කිය කිය බල ඔක්කොම තෝරලා තෝරලා බැලුවට පස්සේ ඒගොල්ලෝ අන්තිම සූක්ෂමම චීන කන්නලි දාලා බලලා මුළු විශ්වයම බලලා කියනවා මුළු විශ්වයේ ඇතයි කියන්න පුළුවන් අල්ලන්න පුළුවන් රූප තියෙන 104යි අනික පුරාවට තියෙන අවකාශය. එතකොට තේරෙනවා මේ අවකාශයේ තමයි මේ රූපණ රේඛා අපි ඇහැට කවදාකවත් අවකාශයක උතුරු වෙන්නේ අපිට පේන්නේ නටන රූප ටික විතරයි. ඉතින් අපි හැම සමීකරණයක්ම මෙතෙක් කල් හදලා තියෙන්නේ. අපි හැම දැනුමක්ම ලබලා තියෙන්නේ. අපේ ඉන්ද්‍රයන් ගොදුරු වෙන්නේ අර 104ක් විතරයි. ඉතින් ඒක අරගෙන අපි කියන අපිට විද්‍යා දැනුම තියෙනවා අපිට අර ඥාන තියෙනවා මේ ඥාන තියෙනවා කිව්වට බුදුරජාණන්සි දන්න උඹල ඔය 104ක් දැකලා තමයි පඬිතුකම් කතා කරන්නේ. ඔබ මුළු එක දැක්කනම් කියාවේ ඒක හිස් කියලා. ඔක කොම්බයක් කියලා. ඔකි ගන්න දෙයක් නැහැ කියලා අර පේන ටික අල්ලගෙන දැනුමේ අඩ දැනුම නිසා අඩු පහඩුව නිසා ඒ දන්න ටික අල්ලන්නේ මනස කෑ ගන්න. බුදුහාමරණ පූර්ව දැනුමක් තියෙන නිසා උන්වහන්සේ කිසිම කෑ ගැහිල්ලක් නැහැ. ඉතින් යෝගාවචරයට කියනවා පේන රූපය දිහා හොඳට නොසලී බලන්න හිටපන්. බලන්න හින්දෙන්න ඕක ගෙවෙනවා. ඊට වැටෙන්නේ ගිහිල්ලා අවකාශයට. අවකාශයේ උඹට වර්ණා ගන්න බෑ. කියන්න බෑ. වචනයට දාන්න බෑ. හැබැයි ඒ තමන් ඒක කතා කරන තමන්ට වැඩිය භාවනා කරපු කෙනෙක් නම් යාට තේනවා අන්න ගොයියා දැන් නම් කිට්ටු කරලා තිනවා රූප ධර්ම හරහා රූප ධර්ම වල කියන්න පුළුවන් දේ හරහා නොකියන්න බැරි තැනකට මම මාගේ කියන සංඥාව හරහා මම මාගේ කියාගන්න බැරි බංකොලොත් භාවයට ගිහිල්ලා තියෙනවා. අල්ලන්න පුළුවන් දේ හරහා අල්ලන්න බැරි තැනට ගිහිල්ලා තියෙනවා. ඒක අපේ ශාසනය සඳහන් කරන්නේ නිමිත්ත සංඥාවේ ඉඳලා නිමිත්ත සමාධියේ ඉඳලා අනිමිත්ත සමාධියට යනවා. අනිමිත්තයි කියලා කියන්නේ ගොදුරු කරගන්න බෑ. නිමිටි කරගන්න බෑ. අරමුණු කරගන්න බෑ. වෙන කෙනෙකුට කියන්න බෑ මේක කහ පාටයි නිල් පාටයි රතුයි දිගයි උස මොකුත් කියන්නේ. ඒ කියන්න පුළුවන් හැම දෙයක්ම කාමයේ කියලා බුදුහාමුදුරු කියන්නේ. අපිට යම් කිසි දෙයක් වර්ණගන්න පුළුවන් නම් ඒක අනිවාර්යයෙන්ම අපිට මාන්නේ පිණිස හිටිනවා. අනිවාර්යයෙන්ම තණ්හාව පිණිස හිටිනවා. ඒ දේ මතයි මමයා හිටලා තියෙන්නේ. බුදුහාම කියනවා මමයාගේ පෝරකයක් හදලා මමයාගේ වේදිකාව අයින් කරගන්න. වේදිකාව සැකසෙන්නේ පට වියාපෝ තේජෝ වායෝ හරහා. නමුත් පඨවි ආපෝ තේජෝ නැති කොටස 96ක් තියෙනවා. කවදා හෝ 196 හදපුවාම එතන මම යට ලඟින්න බෑ. එතන මනින්න බෑ. මාන්නයක් එන්නේ. එතන තණ්හා කරන දෙයක් නෑ. නමුත් සංසාරේ එහෙම නැත්නම් විද්‍යානුකූල කියන අවුරුදු 40 ලක්ෂයක් 40000කට වැඩිය මේ රූපත් එක්ක නටලා රූපේ දිග බලලා පළල බලලා මගේ කියාගෙන ඒත් එක්ක ගහපු සැලසුම නිසා අපිට පේන්නේ රූපේ අතහැලා අරූපයට යෑම බංකොලොත් වීමක්, නාස්තිකවාදයක්, උච්ඡේදවාදයක්, ප්‍රගතියක් ගැන නොසලකා හැරීමක්, එහෙම නැත්නම් කාලකන්නිකමක්. ඉතින් සාමුද්‍රජාන් වහන්සේට වැඩ ඉන්න කාලෙම නානා ප්‍රකාර වචන වලින් බැලලා දින ඔබ අකිරියවාදියෙක්, ඔබ උච්ඡේදවාදියෙක්, ඔබ නාස්තිකවාදියෙක්, අරස රසයි උඹට කවදාකවත් මේ ලෝකෙකින් රසයක් තේරෙන්නේ නැහැ. අපගබ්බයි මේ ගබ්ස කරන කතා කතා කරන්නේ හරියට බැලලා තියෙනවා. බුදුහාම බොහෝම සන්තෝෂෙන් කියලා තියෙනවා. ඔබ කියන කතාවත් ඇත්ත තමයි. හැබැයි මං අකිරිය වෙන්නේ පව් වලට. මං පව් කරන්න එපයි කියන තමයි. මට රස තේරෙන්නේ නැත්තේ කාමේ. නැත්නම් උඹලට තේරෙන්නේ නැති නිවන් රසයක් මට තේරෙනවා. උඹලට තේරෙන්නේ නැති කාමේ නිකාම වූ තත්ත්වයක් මට වැටහෙනවා. ඒකයි මම මේ උඹලට මේ කියන්නේ. නමුත් උඹ දන්නේ කාමේ විතරයි. උඹ දන්නේ තන් කෙලස් විතරයි නිසා උඹට පේනවා මම මෙන්න පැත්තක් කතා කරනවා මම කියන්නේ මට අනිත් පැත්ත පේන නිසා. අද වුණත් බුදුහාමුදුරෝ ආවොත් එimhe බැරි වෙලාවත් ලංකාවට ආද වගේ දවසක මතක තියාගන්න වැඩියෙන්ම පහර කන්නේ බෞද්ධයනි. කවදාකවත් ඇවිල්ලා පය තියන්න ඉඩ දෙන එකක් නැහැ. පිළිගන්නෙකුත් නැහැ, අඳුනගන්නෙකුත් නැහැ. රන්කුමාර චමුණි දවසේ මහන්තයන් ලියලා තිනවා රචනා දෙකක් විතර එයා කියලා තියෙන දවසක් පණිවිඩයක් ආවලු හදිසියෙන් වගේ බුදුහාමුදුරුවෝ කැලණි පන්සලට වැඩියයි කියලා. ඉතින් මේ මහත්තයාම මා මේ පානතුරු පැත්තෙන් බස් එක ළඟට ආවලු බස් පුරෝලලු යන්නේ හැම වාහන වහලේ උඩත් සෙනගලු ඔක්කොම යනලු බුදුන් දකින්න. මහත්තයා ටිකක් වෙලා ඉනකොට නාකියෙක් හැරමිටියක් කරන්න ඇවිල්ලිවල ඒත් බස් එක ගහලා ලොක්කොම බොකෝ යන්නේ. ඇයි මහත්යෝ මැරෙන්න ඉස්සලා පුතුන් දකින්න නැත්තම්? ඒකළු පිස්සු කතා කරනද මම මේ ගල්ලිලන් දරියා මටවත් බස් එකට කොට වෙන්න බෑ. උඹ කොහෙද කරන්නේ? මහත්යෝ ඉව්වා කියලා හරියන්නේ නැහැ නේද? ආපු වෙලාවේ මහත් පුතුන් දකින්න ඕන කියලා. ඊට පස්සේ ඉරණු මටත් පින්කමක් කරගන්න මම කොහොම හරි මේ යක්ෂයාව මේ අනාකියාව බස් එකට කොට කරනවා කියලා. බස් නතර කරන්නේ නැති. ඒ දවස්වල ජීවනයේ ලංගම් බස්නේ පොඩි කාගෙන ඇවිල්ලා බස් එක නතර කරන වෙලාවේදී කුමාරතුංග මුන්දාස් මහත්තයා බස් එකේ පොල්ල අල්ලගෙන ඩොක්කයි කරටක් දාගෙන ලොක්ක නැගපන් කියනකොට ඇතුලෙන් මම හිතුවලු මේ ඔය ලොක්ක බලන්න හිටියොත් දැන් බස් එක දින්නම නේද දීපුවාම එක ලොක්ක බිමවටනවල බස් එක ගියා. ඒ බස් එකේ මේ ෆුඩ් බෝඩ් එකේ ඉරවි ලන්දාරේ හොඳටම එකක් ගැහුවලු වැටිච්ච ගමන් ඔළුව තුවාල වෙලා ලොක්කට කලන්තේ. ඊටසේ කුමාරතුංග මන්දාස පවන්සල්ලා බලහිනකොට පිටිපස්සෙන් කෙනෙක් ඇවිල්ලා අතට තට්ටු කරවලු පිට පිට කොන්දර. ඇයි කියලා බලනකොට කවලු මම තමයි බුදුහාමුදුරුවෝ එන්න තමයි හිතන හිටින් මම යන්නම් කිව්වලු. මේ බෞද්ධයන්ගේ තියෙන කරුණාමයිත්‍ය දැකලා. ඊට පස්සේ කියනවා මම විතරයි බුදුන් දැක්කේ කියලා. මොකද අර නාගයාට උදව් කරපු ඉන්න. ඒසා කවදාකවත් ධර්මයේ තියෙන ධාතු මනසිකාරයේ ධාතු මනසිකාරයේ ආරහා ඒ අවකාශයට යන ගමන තීරුම් ගන්න බැරිම જાතියක් වෙනවා නම් වෙලා තියෙන මේ බෞද්ධයා කියන සතා. මොකද මේගොල්ලෝ හිතන්නේ මේ දිවි ලෝකයන්ද පාරක් හදා ගන්න හදනවා භාවනාවෙන්. එහෙම නැත්නම් මේ දන්න දේන් අම්මට අප්පට සලකන්න හදනවා. එතන සිංහල බුද්ධහමක් කොට ගන්න හදනවා. ධාතුන් වලට තියෙනවද සිංහල බුද්ධහම? මේ පටවි ධාතුව දන්නවද මම මේ ඉන්නේ සිංහල බුද්ධාංකාරයකද දෙමළෙක් ආවද කියලා? තේජෝ ධාතුව දන්නවද? මේ ඉන්නේ ගෑණියෙක් ගාවද පිටිමේක් ගාවද කියලා. මේ ගෑණි විධාකාවද වෛශ්‍යාවද්ද කියලා. දැන්නේ. ඉතින් එහෙව් ධාතු මනසිකාරයක් අපි අපේ රාමුව හරහා ගිහලා බලලා කවදානම් අඳුරගන්නද? අඳුරගෙන ඒක අතහැරලා අවකාශයට කොහොම යන්නද? යනකොට නිදිමතයි. යනකොට කම්මැලි. යනකොට එපා වෙනවා. යනකොට නීරසයි. ඉතින් අපි ඒ වෙනුවට අනව අර දැකපු රූපේ කොහොමද? ඒක හොඳ ලකුණක්ද? ඒක නරක ලකුණක්ද? මං ඒක අපව ගන්නෙ කොහොමද? බුදුරජාණන්ගේ රූපේ පෙන්වන්නේ ඒ රූපේ ගෙවම් කරන්න කියන්නේ. අපි කරන්නේ මොකද්ද? ඒ ගෙවම් කරන රූපේ නිමිටි අරගෙන නිමිටි බලනවා පේන අහනවා. ඉතින් ඒ නිසා මේ දෙවෙනි මට්ටමේ ආනන්ද සප්පාය ලබන්න නම් ඒ භාවනා කරනකොට හම්බෙන විස්කාමයේ තුල විවේකයේ තුල විවිධාකාරයෙන් මතුවෙන මේ කාමයක් ditthadhamma කාමයක් සම්පරායික කාමයක් ditthadhammika කාම සංඥාවක් සම්ප්‍රායික කාම සංඥාවත් මේ රූපත් දැක්කට පස්සේ මේ වගේ ගෙවන් කිරීම සඳහායි බුදුරජාණන්සේ ධර්ම දේශනා කරන්න වෙන කාමය වරණගලා ඒකට නිමිති හඬ ඒකේ නිමිති බලන්න නෙවෙයි තියෙන්නේ. ඉතින් අපි ඒව ගැන දිගපල්ල මනින තාක්කල් ඒව මගේ කියා ගන්න තාක්කල් ඒව තෝරන්න හදන තාක්කල් වෙන්නේ මොකද්ද අවකාශය දැක ගැනීමට තියෙන අවස්ථාවක් නැති වෙනවා. දැක්කත් හිඳාරිය දානවා. දැක්ක සහලවනවා. දැක්කත් බය වෙනවා. අම්මෝ මං නිවන කියලා හිතාගෙන මිනිස්සුන්ට ගොඩාක් දිලිසෙන එකක්. නැත්නම් දිවි ලෝකයක් වගේ එකක්. ඉතින් මේ වගේ හිස්තනක් කොහොමද මේ මධ්‍ය ප්‍රතිපදාව වෙන්නේ? කොහොමද නිවන වෙන්නේ කියලා තර්ක මනසට නම් කවදාත් අහුවෙන්නේ නැහැ. නමුත් අහුවෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ අතාරින්නෙත් නැහැ. මේ වගේ සූත්‍ර වලින් මුන්ට කැඳේ කල බේරුවා වගේ පෙන්ලා දෙනවා. යම් කිසි කෙනෙකුට ඒ වගේ නීවරණයන්ගෙන් තොර තත්ත්වයකට යන්න පුළුවන් වෙන එකත් විශාල ජයග්‍රහණයක්. විශාල ප්‍රතිලාභයක්. අන්නේ ප්‍රතිලාභය ලැබුවට පස්සේ යාට ඊගාවට තියෙන මේ රූප ධර්මයන් පිළිබඳව අභ්‍යාස ලැබෙන්නේ අර පරණ එකින්ම තමයි නොසැලෙන මනස හරහා ප්‍රතික්‍රියා නොකිරීම හරහා මේක දිහා බුද්ධ විශ්වාසයෙන් ධර්ම විශ්වාසයෙන් සංඝ විශ්වාසයෙන් තර්ක මනසක දෙන්නා බලාගෙන හිටියොත් සංසිද්ධිය සිද්ධ වෙනවා. ඒ සංසිද්ධියම සිද්ධ වෙන බවට බුදුහාමුදුරුවෝ සාක්කි Tamanට වැඩි භාවනා කරපු ඕනම කෙනෙක් බාන හරියට කරපු කෙනෙක් කියාවි මේක එන්නේ එන්න ආනෙන්ජ සප්පාය ධර්මයක් බුදුහාමර දේශනා කරන්නේ. ඉන්ජින කියන්නේ දඟලන එක. ස්පන්දන කියන්නේ ස්පන්දනය කියන වචනේ සිංහලෙන්ම පාවිච්චි කරනවා. සාරද්දයි කියලා කියන්නේ දර්ථකතිය. කියන්නේ මානසික ආතතිය හෝ කායික ආතතිය. ඒක නැති වෙන්නේ එක සැරෙන් නෙවෙයි. ඉස්සල්ලාම නීවරණයන්ගේ ධර්තය නීවරණයන්ගේ ඉන්ජිනය නීවරණගේ ස්පන්දනය එනවා. යෝගාචර මුගා ප්‍රයත්න කරන නීවරණයන්ගේ සාරද්ද භාවයේ ඉන්ජින භාවයේ ස්පන්දන භාවයේ ගවංගා. ගෙවෙන කරවස උන්න රූප ධර්මයන්ගේ කුංචි සියුම් හේවනල්ලක් වගේ අර සාරද්ද භාවයේ අර ඉන්ජින භාවයේ අර කම්පන භාවයේ ස්පන්දන භාවය එනවා. ඒකට අර විදිහටම ඉවසිල්ලෙන් දේවල් පිළිබඳව කම්පිතන වෙන මනස බලහිනුවොත් ඒ සංසිඳෙන්න පටන් ගන්නවා. හැබැයි එතනින් ගමන ඉවර නැහැ. ඊට පස්සේ තවත් ස්වරූපයක මේක මතුවෙනවා. අද දවසේ වෙලාව සමාප්ත නිසා අපි මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා. මේ සංසිඳන මාර්ගය දැනගත්තට පස්සේ <clears throat> ඉදිරියට යන යෝගාවචරේකට ඊගාවට හම්බ වෙන්නේ ඊගාට කම්පන චංචල වෙන ධර්මය මොකද්ද? ඒකට වැඩ කරන්නේ මොකද්ද කියන එක අපි හිතට හමු කියන කල්තබීම කරලා අද ධර්ම දේශනාවෙට නැත කරනවා ආශිර්වාද දිනාටම කරගෙන යන වැඩ වඩා උනන්දුවෙන් කරගෙන යන්න ධෛර්ය පිණිස මේ ධර්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදයි ශිරු දිනාටම තෙරුවන් සරණයි.